අධ්‍යාත්මික අධ්‍යාත්මික සමාජයට බොහොමයක් අත්දැකීමක් දැන මහත්මීමක් තිබෙනවා. එසේ කරනවා කිව්වන් කරගෙන දෙතුන් දෙනෙක් සිටිනවා අතිසාර ප්‍රධානා සිහිවතන සම්බන්ධතාවය. එයාගේ ප්‍රයෝජන සංස්කාරය තමයි දේශනා පාස්කරනවාට මේ දේශනාව කරනවා ඇති. අනෙක් පැත්තට මේ බැලන්නේ කියන සම්මාසනය මතේ නැවතත් මේ භාවනා කරන අධ්‍යක්ෂකෙක් තියෙනවා. ඒ අධ්‍යක්ෂකෙන් දෙතුමත් හැකියාව අත්දේවා කියන අපේ ආලෝචනයේ අපේ නෝදේශනා ඉස්තිපාදේ ඉස්තිපා කාල කියලා වචන දෙකක් වුණ තිබුණා. ඒක මොකද කියලා. සාමාන්‍යයෙන් අඳකම කුතුහ ලබා ගන්න තිබෙන්නේ සීල සමාධි වස්නා කියන අංග පොතේ තියෙනවා ඇති. සාමාන්‍ය මනස තත්ත්වයේ ඉන්න මොදන උත්තරී කරවු ආත්මවත්ක උපදිනවද කියන මට මාතෘකාවක් තියෙනවා. උත්තරී මනස තමයි කියන ප්‍රශ්නයක්. එතකොට මේ නිත්‍ය වර්ග හතක් තිබෙනවා අපිට ලැබෙනවා. ඔක්කොම තියෙන කාරණා අපි අවබෝධ කරගන්නවා. පළමුව තමයි සංසාරින්මා සම්බන්ධ සිද්ධිය. ඒ කියන්නේ සිද්ධ සත්‍ය සිද්ධ සංසිද්ධියේ මාතාලසක පරදෙස් ගාන සහ සිද්ධියේ කියන්නේ නාමක අනුවිස්ඥාන ස්වභාවයක. ඒවා දක්ෂින ස්වභාවයක ඒක දක්ෂින ස්වභාවයක. ඒක දුක දක්ෂින ස්වභාවයක. ඒ වගේම මේ සාකාරයෙන් තියෙනවා මොනවාද අපි සමාජාධිකරණය කියලා කියනවා ඒකට කියනවා නම්බර 1 කොටස් තියෙනවා සාමාන්‍ය ජීවිතය ඒ විශේෂයෙන් සෝපාවචර කරගෙන ප්‍රධාන හතරක් අදෝපාවචර ප්‍රධාන හතරක් නම් තමයි කියන්නේ සතනාවේ. මේ අමතර විපස්සනා සමාධිය කියන අනිමිත් සමාධිය, පස්සමික සමාධිය, සම්මිත සමාධිය කියන විපස්සනා සමාධිය සමාධියලා ඥාන කියලා ගන්නවා. ඥානතර විමුක්තකක් වෙනාට වෙනස් කියලා විස්තරයක් වෙනාට පරිපූර්ණයි. ඒ තමයි ඥානයේ මේ ස්වභාවය පිළිබඳව ඊට පස්සේ තියෙන ඉස්සුකපත් තමයි නිවන සම්බන්ධ දේවල්. ඒ කියන්නේ අභිඥා ප්‍රති කියලා එකක් තියෙනවා. අදින්න ඉතිහාන විශිෂ්ට ඥානන ගතිය තුන මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ සුභා සිනහත භාවය පස්චාත්පතේ අධ්‍යක්ෂණ අවස්ථාව. ඒකත් සෑම කෙනෙකුම කරන්නට බැරි සමාධි ප්‍රඥා දියුණු කිරීමේ අධ්‍යක්ෂණ කිහිපයක්. මොනවාද කියනවා? පරිඥා උද්දීපනයක්. මේ සංස්කාර ලෝකයේ පැවැත්ම ඒ කාන්ත වශයෙන් දුකක් කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටී යන අවස්ථාවේදී ඒ පරිණ ඒ පරිණ අපේ සම්පූර්ණ වෙනවා. ඒකත් සමගින්ම ලබන්නට බැහැ. ආරම්භක් තියෙන මහානියති කියලා අනිත්‍යතාව සංහාර ප්‍රධානයකි. ඒ අනිත්‍ය සංහාර ප්‍රධානය කරනකොට විකාර තමයි දෙතිය. ඒ තාමතරව කියන භාවනාවක් කියලා. මනසවත් කියන කාර්යක්ෂණාවක් යම්කිසි ප්‍රතිඵල ලබා ගන්නා ඒ භාවනා දියුණු කරගන්නම ඒ භාවනා කෙරෙහි කියලා දෙනවා පරයපත් වෙන සාස්ත්‍රවේස වන සාස්ත්‍රයේ විද්‍යාව විශේෂයෙන්ම මේ විද්‍යාව ගණන් ගන්න ඒ ප්‍රාණවත් ඒ විද්‍යාව මේවා තමයි සාමාන්‍ය විද්‍යාව කියන වචනයට අනුගත කරන්නේ. එන්න මේ විද්‍යාව ලැබීම සඳහා යන සතියේ වැඩ පිළිවෙලක් තියෙනවා ඒකට කියනවා සිද්ධි ආදී අතුවා අපිට සඳහන් වතුගෙන පඨමන ධාන ඉස්සේ නාම පඨමන ධානස්ස උද්දවන උද්දභාවය පරිසංහය සංකෘත සංවාදය විස්පාදනම පළවෙනි ධානය ඉස්සියක්ද ඒ පළවෙනි ධාන ලැබීමට ප්‍රථමයෙන් කුලේතු සංස්කාරයන්ගේ යෙදෙන සංවාදයේ කොට විස්පාද කියලා දැක්වෙනවා ඒ අතුවා මාතයක් බුදුරජාණන් වහන්සේ වදාළ අස්මෝති වික්‍රේ විපාකව ලබනවා විපාකයේ කියන්නේ. ලෝකිකේ මනෝලා ඥානකතනවා. ඉස්සේ කටලාභය සංවත්සකේ අයනසුද වික්‍රේ විපාකව. මහණෙනි මේ සියෝ ඉස්සේ ලබා ගැනීම සඳහා යෝ මනෝලා යන මාර්ගයක් ඇත්තේ වාසස්තන යම් කොට සඳහා ඇත්තේ අන්න ඒකයි මේ ඉස්සේ පාඩකයේදී අදහස් කරයි. එතකොට මේ උපස්ථාන ධර්ම හතරක් පිළිබඳව මා අනුග්‍රහයට කලින් කතා කරන්න තියෙනවා. සංවේ විපාදයක්, ඉස්සේ විපාදයක්, නියමයේ විපාදයක්, දුර්මස්කාර විපාදයක් වෙනවා. සංවේ කියන්නේ කනස්ස කියන්නේ, ඉස්සේ කියන්නේ සුපදී. නියමයේ කියන්නේ මෙතන ධන ලබන උත්සාහය අනුමත කරන දෙයක් නෙවෙයි. නියමස්කාර කියන්නේ කරනවා. මේකේ ඉස්තිපාල පස්සේ මේ ධර්මයන් ඇතිවෙන්න නම් අර කලින් කියපු ඉස්ති ලැබීමට යන තේකේ සංග්‍රහයක් කොටසක්ෝ ඊළඟට විමර්ශනයක් ඇත්තට ගන්නවා ඒ ඇත්තටම ඒ සංවාදයේ ප්‍රකාශනය සමාගයේ ඉස්ති ලැබෙන තේකම අඛණ්ඩ ලෙසම නොකඩවන පවත්වාගෙන යන්නට ඕන එහෙම නැතුව අත්මන ගන්න සංග්‍රහයක් සංකේතිකාවක් වන්නේ නැහැ සැලෙන සංග්‍රහයක් දැනෙන සිතක් පසුබස්නා දීර්යක් විනිවිද නොදක්නා ප්‍රඥාවක් ඉදිරිපාද වන්නේ නැහැ. එනිසා අපේ සිත්ය අප බලාපොරොත්තු වෙන ප්‍රධානයක් නම් නැත්නම් නිර්වාණ නැත්නම් වෙනස් අභිඥාවක් මේ ලැබෙන ප්‍රතිපාන අසංගලිත උත්තරම් භාවිත කරන ප්‍රතිපත් මොකද වෙන විශේෂම කරගෙන යන ධර්ම හතරක් වෙනවා මේ ධර්ම හතර සම්පූර්ණ විනාශකාරී ධර්ම හතර අන්න ඒ නිසා මේ තියෙන ධර්ම හතරට කියන්න පුළුවන් ඉතිපාන කියලා නිසා කුණියේ සංදයක් ලැබුව පරිදි ඒක සංකල්පයක් වන්නේ අනිකුත් උපසාරයක් නෙවෙයි. ඉන්නේ ඉතිපාන ධර්ම දිනු කරගෙන යන ඉතිපාන සමාද භාවනාව කියලා අපි කතා කරන්නේ. අසමාද වික්ෂේ සුඛාද භාවනාව මොකක්ද මාන්නේ සුඛාද භාවනාව කියන්නේ. ඉතින් දෙක්කේ දෙක්කෝ සම්ප සමාධිය ප්‍රධාන සංස්කාර සමානාලක නිපාතන භාවයේදී. චිත්ත සමාධිය ප්‍රධාන සංස්කාර සමානාලක නිපාතන භාවයේදී. විද්‍ය සමාධිය ප්‍රධාන සංස්කාර සමානාලක නිපාතන භාවයේදී. මූලාන්ත සමාධි පදාන සංස්කාර සමාධි සංකේතාන භාවයේ මේ තමයි ඉතිපාද භවනාය මොකද මේ අපට විස්තර කරනවා සම්ද සමාධිය ප්‍රකෘතිකට වෙන සම්‍යක් ප්‍රධාන වීර්ය යමක් පදවන ඒක සංකේතිකාන භවනාය ඒ වගේම චිත්ත සමාධිය ප්‍රකෘතිකට වෙන මේ මොකද සම්‍යක් ප්‍රධාන වීර්යම් වදනා ඒක චිත්ත ඉතිපාද භවනාය ඒ පිළිසින්න මේක සමාධි පාදක කරන මේ මනස සමාධි පාදක කරන සතු සම්මාප්පාන කියන වැඩමාන ඒවා දීගෙන පාදක කරනවා සාධන කරනවා පුළුවන් අපි මේ කරන ලබන දේශනාවේ කියන දේශනා කොට එක සූත්‍රයක සම්බන්ධ කරගෙන තියෙනවා විවිධ සූත්‍රවල විවිධ සංකල්ප කියන දේශනා කොට එක කරලා මේ දේශනාව පවත්වනවා එතකොට මේ විස්වාද භාවනාව කවුරුත් කරන්න ඕනේ විශේෂයෙන්ම මොනක් තමයි බලාපොරොත්තු වෙනවනම් එහාට ලබා ගැනීමට යන බලාපොරොත්තු වෙනවනම් අනිත්කට අභිඥාව කියන යන බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා මහණෙනි අතීතයේ යම් කෙනෙක් මහානුභාව සම්පන්න වුණා නම් ආශ්‍රයය කරන ඉක්මන ලැබුවා නම් මහාන ලැබුවා නම් ඒ සෑම කෙනෙක්ම මේ හතර වෙනි පාද ධර්මයන් වැඩි වැඩි වෙනවා. දැන් සම්පූර්ණ කෙනෙක් මේ සම්මාන ලැබනවා නම් ඒ ඇත්ම ඉදිරිපාල සම්මාන ලැබෙන අය. අනාගතේ යම් කෙනෙක් නෝලපාස්වාද කරනවා නම් ධ්‍යානයක් අත්දැකීම අභිඥාවක් අත්දැකීම ඒ සෑම දෙනාටම මේ ප්‍රසන්න සම්මාන මේ සම්පූර්ණ ඉදිරිපාල ධර්මයන් වැඩි දියුණු කරලා අය කියලා. නැතිව ඒ නිසා මේ මොකක්ද බලනවා අවුල් දෙකෙන් අවුල් කරගෙන කටයුතු කරන එක වැඩි භාවනාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයක වදාළනවා ඔක්කේමනේ වික්‍රේ සම්පෝදා සම්පෝතේ බෝධිසත්වෝ සතෝ ඒකබතෝති කෝනිකෝ පච්චේ කෝපේතු ඉද්ධාන භවනාය සාති මහණෙනි මම උත්සත්යට පත්වීමට පෙර බෝධිසත්ව නෝයේ සිද්ධියේදී මේ ආදාන සම්බන්ධ පහළ වන මොකද්ද කෝනිකෝ හේතුකෝ පච්චේ ඉද්ධාන භවනාය මේ විස්තර භවනා සඳහා මොකක් කර හේතුවක් තියෙනවා යම් කිසිවක් තිබෙනවා ඒ හේතුව කුමක්ද ඒ හේතුව ඒකත් ඒ කුමක්ද පස්සමයි නම් විස්තරේ ඒක දතෝසේ ඒක මහත් මතනයක ඒක දෙක සීපත් වුණා මේ කතාවම ඕන කෝටි කෝපච්චේ විපාක භවනාදී කියන පස්සේ පස්සේ තමයි මුතුරු බුදුනාන් පස්සේ ඒ ආකාරයෙන් වෙනස් වෙන ප්‍රඥාවක් වඩාලා තිබෙනවා ඒකත් සත්‍ය ඒ කියන්නේ විපාක භවනා වැඩිම හේතුන් පරණ ටිකයි ඊළඟට විස්තර කරන්න. ඉන්දිකේ කොහොමද සමාධි ප්‍රදාන සමාධි සංස්කාර සමාධි සංස්කාරයන් භාවයේ ඉතිමේ සම්ලෝ නැත් අතිදීන බලස්ති නැත් අතිපන් බලතෝ බලස්ති නැත් අච්චත්තං සංකිට්ඨෝ බලස්ති නැත් අදහන බයිද්දා විචිත්තෝ බලස්ති පස්සාතුරේ සමේත විහෙරති යථාපුරේ පතහපච්චා යථාපච්චා කථාපුරේ යථා පදෝ තථා උත්සං යථා උත්සං තථා පදෝ යථා විවා තථා රත්නේ යථා රත්නේ තථා විවා එවං මුගතේන චේතස අපරෝ මාතේන පස්සභාසන සම්භාවේ මේ යනකොට පිටින් මාපලන ඉස්සර කරන පස්සේ කරන ඉස්සර කරන මේ ශාස්ත්‍රයේ මහාන විසමහරය සංස සමාධිය පෙරකොටගෙන පතර සම්මයක් කරන්නේ මේ වඩනවා. ඔහුගේ නැතිනේ සංගෝ අතිනේ බහිතේ සංදේ අතිදීන කප්පේට පස්වන්නක් නෙවෙයි. ඒකත් තමයි අතිපන්තහිත කප්පේ පස්වන්නක් හොඳ නැහැ. නැත්නම් සංඛානිකෝ බහිතේ ඇතුළත සුදායන්නක් හොඳ නැහැ. නැත්නම් බහිතා විචිතෝ බහිතේ වාහනක දුවගෙන යන්නක් හොඳ නැහැ. පස්වාපගේ සංයේත වියදසි දෙකපස් සංඥාවෙන් යුතුවත් වාසය කරන්න පුළුවන්. ඒ දෙකපස් සංඥාවෙන් කලින් දවසක පස්වාපනේ සැලකෙන කෙනෙක් ඒ සමාන නිදේශනා කරන්නට උදාගත්. මේ දෙකපස් සංඥාව ප්‍රකටනකින් සමානාව වෙනවා. එකක් ධම්සේ මුලදී පිළිපැදලා පසුවත් එළසුම පිළිපදනවා. පසු යන්නේ පිළිපැදලා සවස් දෙකකින් පිළිපදනයි. උද යම්සේද යටත් වෙන සින්න යට යම්සේද උඩත් වෙන සින්න පිළිබඳව විශේෂයෙන් කොටස. සමහරවිට කොටස දිවාකාරයේ යම්සේද සාපේකාලයේ සිටින්නයි රාත්‍රීකාලයේ යම්සේද දිවාකාරයේ සිටින්නයි එන්න මේ විදිහට කොටස කියන්නේ අර පස්සාතරේ සංඥා දෙකක් සංඥා වෙනසුව වාසය කරනවා. මේ ධාමතරව ඉතින් මේ දේශනා සාමිකෝටික තියෙන අපරිණෝණන් දෙන නොඇතන සිටින සත්‍යභාසන්තිස්තන් භාවයේදී බ්‍රහ්මස්වරූපික භාවිතා කරනවා. මේ සංදේ උපාදේ ගැන වදාළා. එදෙසින් මදුරජාණන් වහන්සේ අර සිත්තේ උපාදේට වීර්ය වේලාංකාසන උපාදවලට සඳහන් කරනවා. මගේ සිත්තේ අතිමීනමින් සම්පූර්ණ අපිපන්කර සවන්නට හඳුනනවා. ඇතුළත සිතා යන්නටත් හොඳ නැහැ බහැරට විශ්ී යන්නටත් ඕනේ හොඳ නැහැ පස්සාපුරේ කන්නේ පෙරපත් සම්මානයක් තියෙන්න ඕන මගේ ජීවිතය වගේ සිත්ය වගේ මගේ ජීවිතයක් අපි දිනවන්නටත් හොඳ නැහැ අසුපන්කම හිතවන්නටත් හොඳ නැහැ ඒ වගේම බාහිරට දුවන්නටත් හොඳ නැහැ ඇතුළට කියලා යන්නටත් හොඳ නැහැ ඒකපත් සම්මානගෙන ඉවත් ඕන එතකොට ඒ වගේම මේ මාස්තාවටත් ඒ කරුණ හතරම යොදනවා මෙසේ කියලා බුදුපියාණන් වහන්සේ වදාරනවා ඒවන් බහුලකේසකෝ වික්ඛවේ පටිච්චසමුප්පාද දේසු ඒවන් බහුලකේසකෝ මෙන්න මේ විදිහට විපාක ධර්ම හතර යන කෙනෙක් වහන්සා කළා මහණෙනි මෙන්න මේ ආකාරයෙන් මේ විපාක ධර්මයන් ප්‍රකම කළා නම් මහණෙනි බහුලීකරණය කළා නම් මහණෙනි ඕන අනේක වේදන් ඒ ජීවිතම් පස්සේ බෝධි මොහොත් මාකාර විශ්ලේෂණය කරන්නට සමර්ථ වෙනවා අනේක මේ සංකල්පයේ මාතන අනුස්සතිය මේක ආකාරයෙන් මෙතන සම්පූර්ණ දක්නන වෙනවා කියනවා. ඒ වගේම දිස්ත්‍රික්කයන් සක්මාර්ථ සේනාට සංකේය මානසික සත්‍යයේ පස්සේ දිස්ත්‍රික්කයක් යනවා කියනවා. දිස්ත්‍රික්කෝදනාදන් කියනවා. පරසත්පාන පරබුද්ධලාන හේතෝ හේතසා හේතෝ පරසපදානාති අනන්ගේ සුඛ දකින්නට පුළුවන් වෙනවා. ඒක අනුසරව තියෙනවා ආස්වානං භයානාස්වාන හේතෝන් සංඛානාරණ සින්දිත්තේ ධම්මේ සානබුඤ්ඤා පස්සකස්සව සම්පදේති මේ හේතෝ මහෝක්ඛයන් හේතල අරහත් භාවයෙන් ලැබලා හේතෝන් සංඛානාරණ සින්දේ ජීවිතේ නවත්තක දෙක ඒ මොනසියම කියන දක්වනවා. මේ අර කලින් කියපු විදිහට ඉදිරිපත් කරනවා වැඩි වෙනවා. මේක විවිධ සූත්‍රවල මේ විද්‍යාපාල ධර්ම අතර මෙලෙසින් වැඩිමේදී ආනිසංස බුදුරජාණන් වහන්සේ වදාළ තිබුණා. මේ සම්ප්‍රදාන ආනිසංස සමාන පාඨකම්පබ්බා ඉස්සේ තමයි අනාසතියව පාඩකේ කියනවාට. මේ විද්‍යාපාල භාවනාව මේ ආකාරයෙන් කළානම් යම් කෙනෙක් ඔහු මේ ජීවිතයේ රහත් භාවය ලැබෙනවා නැත්නම් අනාගතම භාවය ලැබෙනවා. පරතෝත්‍රයේ තියෙන අසත්‍ය බල අසත්‍ය සංසාපාට සංසබ්බා කල හතක් ආනිසංස හතක් ලැබෙනවා. මේ ජීවිතේ රහත් වෙනවා එහෙම නැතුව මරණ මොහොතේ රහත් වෙනවා එහෙමත් නැතුව අර අනාගාමී පස්සෙනාතෙන් බවටපත් වෙනවා මේ ආකාරයෙන් මේ සංස්කෘතිය මුලින් සංස්කෘතික විදිහට උදාරණ මහත්මයේ මේ එක්පාද භාවනා පදාරලා තිබෙනවා එනිසා අපි ඒ ගැන කර්මද්දලට වෙන වෙන කියන ඒ අර පිටු දෙකේ සාමාත්ම ප්‍රයෝජනවත් වෙනවා දැන් මෙතන කතා කරනවා සංකේතී චිත්ත එකක් සංඝ සමාධි, චිත්ත සමාධි, දීර්ඝ සමාධි, විමල් සමාධි කියන සමාධි හතරක්. ඊළඟට ප්‍රධාන සංස්කාර කියන සම්මස්තදාන විභාගයක් පාඩනවා. මේ සෑම පමණ අර අතිවින පස්සේ උපස්සන සම්බන්ධයෙන් උපන් සංගේ වූකිතෝ නීතෝ වෙනස් වීමාකාරයෙන් නෝන. අතනාට විස්සේ අතිවිනෝ සම්දෝ මොකද්ද මහන්නේ අතිවින සංදේ කියන්නේ. යෝගිකරේ ඡන්தோ කෝසත් සහගතෝ කෝසත් සංකල්පෝ අයනපිටිකේ යතිදීන ඡන්දය මේ අපේ ඡන්දය කෝසත් සහගතන කුසීතන කුසීතන සංකල්පේලා මේක අන්න අතිදීන කප්පේට පත් වෙනවා අපේ දීර්ඝ කුසීත භාගයෙන් සංකල්පේලා කියනවා නම් මේක මේ අතිරිම සත්‍යයේ පස්සෙලා ඒ වගේම තමයි චිත ඒ වගේම තමයි ප්‍රඥාව. මේ නිසා මේ චිත අතිශය ප්‍රභාවයට පත් වෙන නැතුව පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන්න ඕන විශේෂයෙන්ම පිටේ ස්වභාවයට පත්වන පසුව සිත මොහොතමත් කරන්න ඕන සිත සකස් කරන්න ඕන අපාය මනාදී මෙනෙහි කරන සංස්කාර දුක මෙනෙහි කරන මේකෙන් දැනෙන්න ඕනේ කියන ප්‍රශ්නාව ඉදිරියට ගන්න ඕනේ මේ ආකාරයෙන් කටයුතු කරන මේ අතිරිම සත්‍යයට පත් වූ ප්‍රතිත භාවයට පත් වූ සංදේය හෝ හිත හෝ දීර්ඝය හෝ නොවන නැවත ප්‍රබුණ ප්‍රශ්න යථා සත්‍යයට පත් කරගන්න ඕනේ ඒ පළවෙනි කාරණාව දැනගත යුතුයි. මෙතන මේ කන්දෝ අතිපද්දනතු බහිස්සති. මේ අතිපද්දේ ප්‍රමාණයට හඳුනන. අතිපද්දේ කියන්නේ කියන්නේ නෝ වික්කේ කන්දෝ උත්තර සමදතෝ උත්තර සමදතෝ අනුපතිමේ අතිපද්දේ ස්ථානෝ. මේ අපේ කන්දේ නැත්නම් අපේ සිත අපේ ජීවිතය අපේ ජීවන සාධනයේ උපාදාන හතර උත්සත් සහගත වෙනවා නම් උත්සත් සම්පූර්ණ වෙනවා නම් මේක ප්‍රතිපදයට පටේවා. ඒ කියන්නේ සම්පූර්ණ කිසිලා. ඉක්මනින් ඉක්මනින් ප්‍රතිපල ගන්න අපේක්ෂාවන් කටයුතු කරන කරනවා පිට ඉතිරෙනවා කැළඹෙනවා උත්සත්යට පත් වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැනගන්න ඕන උත්සත්යේ පස්ව සිට සංස්කෘත කරගෙනීමට මුත්තන ධර්ම වශයෙන් කතා කරන මොකක්ද දිනන කර ගැනීමට සමාධිය දිනන කර ගැනීමට සත්‍යය දිනන කර ගැනීමට මේ මොකක්ද සිතනට අපට ඇත්තටම දකින්නට බෑ ඒ නිසා අපිට සමාන්ත කරගන්න බෑ සංසම් කරගන්න ඕනේ කියන ප්‍රඥාව ඇත්තට ගැනීමට පුළුවන් කියලා මේ ආකාරයෙන් සිතන මේ සංකහිත tattete පස්සෝසිත අමානිමත් සත්‍ය සමාහිත tattete දැනවත් tattete පත් කරගන්න ඕනේ සංදේශයක් එක්ක පිටකට එනසයි මේකටත් එනසයි සීමාකාර වලට දෙකම කටයුතු කරන්න ඕන. ඊළඟට අසන්නට දෙක්කේ මන්දෝ අච්චත්තං සංකීර්ණෝ බයිසදී. අතනත ඉඳාගෙන සිට කියන්නේ මොකද්ද? යෝනි දෙක්කේ මන්දෝ ඊළඟට කාර්යකතෝ තුන්වෙනි සංකෝෂෝ ආයන කොට දෙක්කේ අද්දක්කා සංකීර්ණෝ සමාන. අතනත තුන ආයන සංකල්ප සංදේශ කියන්නේ දීන නිද්දේ සංකල්පයේ තියෙන විදිය බලවල තියෙන විදියෙන් ගැටලු කියලා. අපේ සංදේ තියෙන මිදෙන් ගැටුණා නම් අපේ ජීවිතයේ තියෙන මිදෙන් ගැටුණා නම් අපේ සිත අපේ ප්‍රඥා තියෙන මිදෙන් ගැටුණා නම් අපට මේ භාවනා කාර්යයෙන් කරන්නට බෑ. මේ තියෙන මිදේ සමහර කමන කීප පොත්තන් කියන දෙකේ කොට දෙකක්. විශේෂභාවයෙන් භාවනා කරන්න පටන් ගන්නකොට පටන් ගන්න ඕනේ සමහර විශේෂකමයි. ඉංග්‍රීසියේ බොහෝ විට භාවනා කරගෙන යනකොට මතුවෙන සත්‍යය. අප බොහෝ විට කියලා තියෙන මේ සීනියේ දැක්ක ආකාරය, දැක්ක ආකාරය විශේෂයෙන්ම පටලන සූත්‍රයෙන් වෙන ගන්න කලින් ඉන්නලා තියෙනවා. ඒ අනුව මේ සීනියෙන් හිත මුදා ගන්න ඕනේ. අපේ කන්දේ මුදා ගන්න ඕනේ, අපේ ජීවිතේ මුදා ගන්න ඕනේ, එලෙසින්ම අපේ ප්‍රශ්න අවස්ථාවෙදී මුදා ගන්න ඕනේ. අනුස්ථානාව තමයි පතමෝත විස්සේ සම්දෝ බෞද්ධා විස්සෝ හෝති. ඒකට විසුණු පිටම පද පංචකාමයේ ආරම්භ මේ පංචකාමයේ ආරම්භය කරගෙන විස්සෝ අනුස්සෝ අනුස්සෝ අනුස්සෝ හිත විසිරෙන්නේ අපි භවනා කරන යනකොට හතර ආකාරයේ පරිස්සම් වෙන අයවා පිටස්සනන ඒක වහා මේ බව අවබෝධ කරගෙන එතන කතා වෙනකොට එතන මේ ප්‍රශ්න දාන්න අපි දැනගන්න ඕනේ. ඒකේ නැත්නම් භවනා කරන දේවල් ගන්නට බෑ. භාවනා කරන කාලය තුළදී හෝ අදවසින් මේ පංචකාම ගුණ අල්ලා තියෙන පිටිනේ එතන මෙතන කපා කපා හරිනේ අතෝපකාන දපතෝ දානා ගන්න පුළුවන්. ආකාර හතරකින් අපේ සිත සංවේ සිත්තේ වීර්ය වීමත් වශයෙන් ධර්මාන්තර කෝට්ටේ වෙනට ඕන. ඒ කියන්නේ අපි දීවන්න හොඳනේ, අපි පස්සේ තමන්න හොඳනේ, අජ්ජත් සංසංකේතය ඇතුළත ඉඳගෙන තෝරන්නේ හොඳනේ, බහැර කොහොමද යන්න හොඳනේ. අර පස්චාත්‍රයේ දෙකට සංඥාව ගැන අපි කතා කරනවා. මේ ආකාරයෙන් යුතුව සම්බ සමාධිය ඇති කරනවා, චිත්ත සමාධිය, විද්‍ය සමාධිය, විමුක්ත සමාධිය ඇති කරගන්නවා. මේ සමද සමාධිය කියලා විශ්ව සමාධිය කියලා දිව්‍ය දීමන්ත සමාධිය කියලා කරුණු තිබුණාද මේ හැර ඒ ආකාරයෙන් සංදේ පාදක කරන මේ සමාධිය වැඩලනවා මේ සමාධිය අතරින් එක්කෙනෙක් සමනක් අපගේ උපදෙස් ගන්න මේ සමාධිය අතර බලනවා කියලා තමයි දැනෙන්නේ එහෙනම් මේ සංද සමාධිය කියන්නේ සමදන් මේ වික්‍රමී වික්ඛෝ නිස්සාර ලබති සමාධින් වදති සිත්පත්ේ පරිදතං අයමනසිත වික්ඛේ සංඝ සමාධි සංදේ කාදක කරගෙන සංදේ ප්‍රමුඛ කරගෙන අන්තිම සිත්තේ කාර්යය සමාධි සමාහය ලැබෙනවා නම් ඒකයි මනෝමය සංඝ සමාධිය කියන්නේ. ඒ වගේම පිට මුල කරගෙන යම් කෙනෙක් මේ සමාධියක් ලැබෙනවා නම් මේක පිට සමාධියක්. ජීවිතේ පාදක කරන යන සමාජයක් ලැබෙනවා නම් ඒක සමාජයක් වචනාව සමාන පාදක කරන යන සමාජයක් ලැබෙනවා නම් ඒක ජීවන්ත සමාජයක් මේ ධර්ම හතරක් මේ ධර්ම හතරේ වෙනස්කම් හතරක් තියෙන ඒ හතර ආකාරයෙන් බැරි වුණු නිසා මෙතන විපාක හතරක් වශයෙන් විචාරණාදී මේ ධර්ම විස්තර කරලා තියෙනවා මේ හතර විස්තර කිරීමට අනුවාදකට දෙන්න කටයුතු කරනවා අධිකනිකයේ තියෙනවා කාමාන්තරයක් කනසකක් ඒ ගැනීම හතර දෙනෙක් බලාපොරොත්තු වෙනවා. එක්තරා කල්පනා කරන මගේ සංස්වාංගයේ සිත හතර කරලා මම මේ කාමාන්තරය ගන්න තෝරන කියලා රජුවන්ගේ සිත දැනට ගන්න ආකාරයෙන් කටයුතු කරනවා. සත්‍යව කැමැතිව ඔබට ඒ කාමාන්තරය දෙනවා ආන ඕ ලබන්නේක සංදේ ප්‍රමුඛ කරගන්නවා. මම කල්පනා කරා මට මෙන්න පරිස්සම් දෙක ගන්නට අපහසු වැඩ කරන ඒ නිසා මම මනසට කොයි දන්නා නම් කරක් කියලා. ඊට පස්සේ මන්ත්‍රයක් කරන වශී කරන රජුන්ගේ මේ සංකල්ප ලබා ගන්නවා. ඔහු ඉස්සරහට දැරිකෝගෙන ඒ සාමාන්‍යයේ පරිදි. අවසන් කියනවා සංස්කෘත ජනසභාවයක කෝලාහලයක් ඇති කර සමාන විදිහේ කෝලාහලයේ නියමයෙන් වැඩපවත්වනවා. පස්ව ප්‍රසාදයට පස්සෙන් උන්ට සමස්තව ගන්න තියෙනවා. මොහොතදී ජීවිතේ පාඩක කරගෙන ඒ සමතුල. අවසන් කියනවා මේ කීකරන්නේ උන්ට දක්ෂකම තියෙනවා, හැකියාව තියෙනවා, නිවන හොඳයි. ප්‍රඥාව හොඳයි. පස්වම කැරෙනවා මෙයාගේ සාර්ථකම් කියන නෝන හොඳයි. මේ වැඩි කරගෙන යන්න පුළුවන් කියලා ඔබට කනපුර දෙන ඔහු නුවණ නිසා සංතර ලබනවා. එන්න මේ ආකාරයෙන් සම්මේ නිසා දිට්ඨිය නිසා වේදනා නිසා වේමනසය නිසා ආපත කරගෙන ධ්‍යානකෙත් අපට උපදාන පුළුවන් වෙනවා. ඒක කොහොමද කියන්නේ? සාමාන්‍යයෙන් මේ ඉස්හාන භාවනාවට අරමුණ වශයෙන් ගන්නවා ඇති හතරේ ආපෝතේ දෝවා මේ කේතලෝලිතෝදා කියන හසුන් අට ආනාපාන සති භාවනා ගන්නවත් පුළුවන් කෙන්දෙන් අපෙන් භාවනා ගන්නත් පුළුවන් මේ ආනාපාන සති භාවනා තුළින් සියලුම ධාන සබන්නත් පුළුවන් සියලුම කප්පා සබන්නත් පුළුවන් කෙන්දෙන් අපෙන් භාවනා තුළින් එලෙසින්ම සියලුම ධාන සියලුම කප්පා සබන්නත් පුළුවන් මේ අපි උදාහරණයක් ගන්න කටේ කටනේ කියන. මේ මේ ඉස්ලාම කාටද කියන්නේ සමාධියකදාරන්නේ පහසුවන්නේ මේකේ සමාධිය. හද දනවත් ජීවිතයක් අර ඇති කරගෙන ඒ පටවි අරගෙන පටවි පටවි කියලා යම් සිතිනේ දීපත් කරනවා මේ පටවි පටවි අරගෙන කරගෙන එතකොට ජීවිතේ පාවතර කරගෙන ජීවිතයම පිළිතර ධ්‍යානයකට පිටපත් වෙනවා. කලින් ධ්‍යානය ලැබුණ කොට මේ සමාධිය කරනවා. ඊට පස්සේ අදිස්ථාන කරන මට සිත්යේ පාවතර කරන මේ බලෙන් ධ්‍යානය පුදව ගන්න ලැබේවා කියලා. ආනාපානසතියත් ඒක කරන්න පුළුවන්. එතකොට විච්ඡේ පාදකවල පළවෙනි පළවෙනි ධ්‍යානයට කොටපත් වෙනවා. දැන් සැලැස්සුම පේනවා ඒ පුද්ගලයාට අර දීපේ පාදක කරගෙන ලබපු ධ්‍යානය වරපතලයි ඕනාරිකයි ගොරෝසුයි ඒකේ තියෙන සුවිසිය සුඛේ තරම් ප්‍රබල නැහැ. හිත පෙරදරි කරගෙන ලබපු පළවෙනි ධ්‍යානය අච්චර ප්‍රබල නැහැ අච්චර ඕලාරික නැහැ ඊට වැඩි කුසමයි ඊට වැඩි ප්‍රණීතයි ඊට වැඩි සාන්තයි මේ වෙනස අපි අවබෝධ කරගන්න අවබෝධ වෙනවා ඊට පස්සේ සංවේ පාඩක කරන තේ ධ්‍යානය ලැබුවා නම් එලෙසම අනිස්ථාන කරන ඡන්දේ පාවතුනක් වලින් ධ්‍යාන ලබා ගන්න දිනවලට එතකොට ඒ ඡන්දේ තුළින් තියෙනවා ඒ ධ්‍යාන ඒ ධ්‍යානයේදී පැහැදිලිම අවබෝධයක් දක්වන්න පුළුවන් වෙනවා දීර්ඝයට වඩා සිත්යට වඩා මේ සමාධිය උදාහම කියන උදාහම සාන්තයි උදාහම සැහැල්ලු ඊට හැටියට මේකයි මේ පස්ස තුන තුන් ආකාරයි. මේවා කරන්නේ මොකක්ද? ඒකාද මේ දීර්ඝ සමාධිය කළ යුතු දේවල් චිත්ත සමාධිය කරන්නට. චිත්ත සමාධිය කළ යුතු ධර්ම සංඝ සමාධිය කරන්නට. එනිසා මේවා වෙනින් වශයෙන් බලන්න. ඊළඟට දීවන්ත සමාධිය උපදවන්න. විමර්ශනා සමාධිය දැන් පැහැදිලි ප්‍රශ්නයක් ගන්න ඉතින් විමර්ශයේ ප්‍රශ්නාව පාදක වෙන මම කලින් ගණන් කරලා ගන්න ලැබේවා කියලා අනිස්ථාන කරන පැහැදිලි කරපු විදිහ අර අනුද සිත් ඒ වගේම ජීවිතයේ තියෙන සමාධිය උපදමේ මේ පැහැදිලි ප්‍රශ්නේ මතු පිට ආරම්භ කරගන්න. මතු පිටපත් මේ දීමන්තා සමාධිය නෙවෙයි ඒක යට යට තියෙන පටවිය කොටස් අනාම කොටස් පරමාණු කොටස් පවා පෙනෙන්නට පටන් ගන්නවා ලක්ෂ කෝටි ගන්න. ඒ සෑම ලක්ෂ කෝටි ගන්නකම පරමාණු කොටස් වල එන්නේ ඒක පවතින මේ චිත පරමාණු කෝටි කොටස් වලින් ඈත් වෙලා සමාධියටපත් වෙන මහා අභිනව දක්නා සමාධියක්. අනේ ජීවන්තා සමාධිය තමයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ භාවනාවෙන් මේ විදර්ශනා භාවනාව කිරීමට. ජීවන්තා සමාධිය පිටකන ගමන් කරන්න පුළුවන් මේ වැඩ කරන්නට පුළුවන් ජීවන්තා සමාධිය පිටකන භාවනා කරන්නට පුළුවන්. සංකෙච්ච සමාධිය වලින් මේ ඒවා කරන්නට බෑ. ඒකයි මේ ජීවන්තා සමාධිය ඉතාමත්ම ප්‍රබලව අවශ්‍ය වන්නේ. එන්න මේ විදිහට සංකෙච්ච මේ ජීවන්තා කියන විකාශන හතරක්. මේකෙන් පළවෙනි ධ්‍යාන හතරක් තියෙනවා. ආනාපාන සතිය වල කරණය කරන කෙනෙකුට අධිෂ්ඨාන කරනවා අර සංදේ පාදක මේ ආනාපාන සති භාවනාව තුළින් පළවෙනි ධ්‍යානය ලබා ගැනීම ලැබේ. ඒ වගේම සිත්යේ නිරේ සීමාස. මේ විදිහට ආනාපානෙම පළවෙනි ධ්‍යානය ලබා ගැනීම ආනාපානෙම අරමුණු කරගෙන ඉඳන් සතරක් බලන්න මේ විදිහට කාම සමාධි, විදේ සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි කියන සමාධි වර්ග හතරක් උදාහරණයක් තෝරනවා. ඊට පස්සේ මොකක්ද මේ සම්මාන සංස්කාරය කියන්නේ? සංඝ සමාධි ප්‍රධාන සංස්කාර සමානාලයන් ප්‍රතිපාදන භාවයේ කියලා නහදාන. ප්‍රධාන සංස්කාර කියන එකේ කතාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ අද විදිහට සංඝාදී ධර්මයන් පාදක කරගෙන සමාධියක් ඇතිකරගත්තාට පසුව කෝ අනුස්සන්නානම් පාපකානම් ධම්මානම් අනුපාදාය උපන්නානම් පාපකානම් ධම්මානම් සහානම් අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය උප්පන්නාන කුසලාන ධම්මාන සිතියා සම්මසාය විදෝ භාවය දීනාය සම්දන්ති වායනති විඥානාරම්භති සම්පංගන් හාති පදහති අන්නකට තමයි මේ උත්සන්න දෙකේ ප්‍රධාන සම්බන්ධය මේක තමයි මහණෙනි ප්‍රධාන සම්බන්ධය කියන්නේ මොනවාද මේ ධ්‍යානයේ බාධක කරන ඕපාදක කරන මූසන්න කුසල ධර්මයන් විතරීමට සඳහා උපම කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරනවා නූපන් අකුසල ධර්මයන් නූපදීම සඳහා උපන් අකුසල ධර්මයන් සාකාමයේ සඳහා කටයුතු කරනවා. ප්‍රධානම වශයෙන් වදානවා ඉති අයන්ත සංඝෝ අයන්ත සංඝ සමාධි ඉමේෂේ ප්‍රධාන සංඛාරං අයන්ත දෙවික්ෂවේ සංඝ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාවතං විපාදෝ එතකොට මේ ඉතිපාදයේ කියන සංඝ සමාධියේ පැවති ඉතිපාදයේ වෙන්න නම් කොටස් තුනක් තියෙනවා. අයත් සංදේ. සංදේ කියන එකත් වෙනවා. අයන්තේ සංග සමාධි සංදේ පාදකම් දක්වන සමාධිය දිස්වන තෝරන. මේකේ පළවන සංකාර ඒ සංග සමාධිය පාදක කරගෙන සතර සම්‍යක් කරන්නේ ජීවිතේ වඩන්නට ඕන. අන්න එතකොට සංදේ උපපාදී ලැබෙනවා. සංදේ උපපාද භාවනාව කරනවා අපි. ඒ වගේම තමයි හිතට නියුලියට තියෙන අවස්ථාව. හිතේ විපාක මහානාතන කුසලයා බලන ඒ මහානාතනයේ හිත තියෙනවා. හිත මේක අමතර චිත්ත සමාධිය තියෙනවානේ. ඒ සමාධිය පාදක කරගෙන සතර සමාධි භාවනාවෙන් කරන්න තෝරන වඩන ඕන. ඒ වගේම මේ හිතා ගන්න නියුලිය වගේම මේ මාසාවලට මේ ආකාරයෙන්ම දැනගන්න ඕනේ. වෙනම සමාධි දැන් කාම සමාධි චිත්ත විදෝමන කාර්ය සමාධි ඊළඟට පදහන සංකාර මේ පදහන සංකාර කොහොමද උපදවන්නේ? මම බලාපොරොත්තු වන්නේ සමස්පාදක කරන්නේ සමතේ වැඩි ආකාරයෙන් මේ පදහන සංකාරය සම්මප්පදාන වීර්යයෙන් වඩන්නේ කොහොමද කියන එක. සමත වශයෙන් කතා කරනකොට ඔක්කොම ධ්‍යාන අභිඥා ආදී වෙනවා. වශයෙන් අර විදිහට සතිපට්ඨානේ හෝ ආනාපානේ හෝ මොනවා කවදාවත් පාදක කරගෙන සම්මේ තුලින් යම් කෙනෙකුට පළවෙනි ධ්‍යානය ලැබුවා නම් ඕක ඒක බඩ කුසලයක්. මේ පාස්කල්පන යෝගී විමුක්තිය පාදක කරන ඒ ධ්‍යාන ලබන විමුක්තිය පාදක කරන බබලන විමුක්තිය පාදක කරන එතකොට තව සංගමනේ ධ්‍යාන කිතුනක් උපදවන්න මේ ධර්මයෙන් කියන උත්සාහ කරනවා යන්නේ පළවෙනි ධ්‍යානය ගැන උපදවන කියනවා දෙවෙනි ධ්‍යානය මොකක්ද කියන ධ්‍යාන උපදවන්නේ දෙවෙනි ධ්‍යාන උපදවන කියනවා තුන්වෙනි ධ්‍යානය මොකක්ද උදාහරණ උපදවන්නේ මේවා නූපන් කුසල ධර්ම මේ නූපන් කුසල ධර්මයන් දෙකින් සඳහා උපදවන්නේ සඳහා කටයුතු කරනවා එතකොට පළවෙනි ධ්‍යානයේ සම්පූර්ණත්වයේ විමර්ශනා කියන සමාධි හතරෙන් ලැබුණාට පසු පළවෙනි ධ්‍යාන හතරක් එතකොට දෙවෙනි ධ්‍යානය තෙලෙන හතරක් තුන්වෙනි ධ්‍යාන හතරක් මේ ආකාරයෙන් ධ්‍යාන හතරද අර සංකේ පාදක වෙන, කුච්චේ පාදක වෙන, දීර්ඝ පාදක වෙන, ධම්මස්කාර පාදක වෙන භාවනා කරන විට ධ්‍යාන සිද්ධ කරනවා. හතරෙන් පස්සේ නම් මේක ධ්‍යාන සිද්ධ කරනවා. ආපෝපතිනේ විද්‍යාන කිසිවක් හදා ගන්න වෙනවා. ඒකෝ වායු දීපිත දෝෂෝදා සංකල්පවල එනකොට ඒ කිසිකේව අකන ඥාන දෙකේ සංස්කාරය. මේවා නූපනක ගන්න. මේ ඥාන දෙකක් මේ කේතරම් ප්‍රබල අමාරු වෙලා තමයි විතරක් අපස්කාරයක් නෙවෙයි. ඒක ඥානයක ප්‍රබලතාවට පස්සේ අනිත් ඥාන ප්‍රබලතාවට සම්බන්ධයි. මෙන්න මේ ඥාන දෙකේ 50 ගන්න කෙනෙකුට ගන්න. ආනාපානසක සමානාවෙන්න පළවෙනි ඥාන හතරක් දෙවෙනි ධ්‍යාන හතරක් තුන්වෙනි ධ්‍යාන හතරක් පාඩු වශයෙන් ගොනු කිච්චයක් පොදේ. ඒ වගේම ආනාපානෝ දින්දින් කියන පාඩක කරන කිසියම් පතරියාකෝ තීජෝ වායු දහස් කොටස් අතර අනුමත කරගෙන. නැත්නම් ඒ ආනාපාන සම්බන්ධයේ පුරුම ඇති වෙන ඒ පාඩ නිමිති සමාධි කොට කාණිකෝ ලෝකස්වාගෙන නියම පිට ලෝකෝ දාසකන කඥා අතරක් අනුව ගමන් කරන සංකල්පය කියපු 256 මේ 32කට අමතරව ඕකේ සබාවන සුවාමිනා ඒවා දක්වන අනේ සම්මතයෙන් කතා කරන විට නෝපංකසල ධර්ම මේ ටික කෙනෙක් සබාවන වෙනවා මේක අමතරව අන්තර පස්සාවේ සංඥාව බලපා කරන්න ඕනේ මේ සම්මත දර්ශන දෙකම මේක අවශ්‍යයි කොහොමද පස්සාවේ සංඥාව බලපා කරන්නේ පස්සාපේ සංඥාව කියන්නේ යක්ඛා පස්පුරේ කතා පස්සා කතා කතා පුරු. එන නාමයේ පස්වා සිටීමයි පස්වා නාමයේ දෙයක් සිටීමයි කියන එක. ඉතින් ප්‍රධාන පිටකත සම්මතනාට පස්ම එන්නේ විශේෂවස්පාරයේදී ඒ මාර්ගදායක කියන කියන්නේ වස්තිය ගන්නේ නැතුව එතන සිටගෙන මේ ධ්‍යානයේ ලබපු අවස්ථාව දක්වාම මුල ඉඳලම ඔක්කොම ධර්ම කපේකයි. මම මේ විදිහට මොනසෙදී මේ විදිහට කරන්නේ මේ ආකාර ගත්තේ මෙන්න වාඩි මේ විදිහටයි මම මෙන්න පැහැදිලි වෙන භාවනා කරන පරිසම් භාවනා මෙන්න තිබුණා. මෙන්න යනකොට උත්සාහ නිසා මේ විදිහට කලුණා ටික වේලාවක් යනකොට මේ ආකාරයට භාවනා කරනවා. මේ විදිහට ධ්‍යානාන්ත කරනවා මෙන්න මේ ධ්‍යානයේ සුපපත්න ධ්‍යානයේ මේ විදිහට දැනෙන යෝනා වෙනවා. අර මුලේ ඉඳලා හදට කොහොම ජීවිතේ නුවණින් සතුටුපත් එනදීම මුලේ ඉඳලා අපට සේවාවෙන් පාස්කරව ගන්න ධ්‍යානෙ නැති කියනමයි ධ්‍යානෙ විසිනමයි ඒවා මෙන්න අර පටිඝාරණයක පහළමීමයි අනුලෝමනයක පහළමීමයි පරිකාණම ගමනා තේමීමයි භවනා පාඩමීමයි මේක පෙර මම කයකට කී ආගත් ආහාරමයි මේ ආදී වශයෙන් අසුපත් කොටස් සාකච්ඡා කරනවා අපමණක විස්තරේ අත්‍යපුරේ සංයේ විරති යථාපුරේ සත්‍යපත්ත වතාපත්ත සත්‍යපුරේ ඉතිස්කෝලේ පස්සාපුරේ සංඥා සුත්තනිකාවෝසේ සමුත්පාදේ සභාවික සුත්තනි බාල සංඥා කියලා. බුදුජානනාථ ඒ මේ උත්සවදාලා විදියට කාරණා තමයි ඉදැක්තුන්. මේ විදිහට කටයුතු කරනාට පස්ව ඊළඟටේ භාවනා කරනකොට අර තමන් පස්සේ ඉස්පා කොල්ලා කියන නිසා තමයි ධ්‍යානයේ පස්සේ මේ ආකාරයෙන් කියන ඊට වඩා හොඳට දෙන්නේ අවස්ථාවක් ගන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු උත්සාහයක් පරිපාලනය පහළ වෙන යම් කිසි උත්සාහයක් කරනවා. ඒ උත්සාහය අර කලින් දවල් මේවත් කරනවා. කලින් දවල් තියෙන කරනවා. කලින් දවල් මොකද කරන්න පුළුවන්. අන්න ඒ ආකාරයෙන් අපිට මේක පවතාවක් පවතාවක් හඳුන්න උදට කරන්නට පුළුවන් සත්‍යය උදායි. මේක ඇත්තවත් වෙන සත්‍යයේ වටිනාකම. මේක කරන්නට පිළිවෙල. මේ සම්පූර්ණ යථාභිනා තථාගතං යථාර්ථං තථාගතා විලාකාරී වංශයේ සංඝ සමාජයදී වැඩුණා සාස්ත්‍රීකාරී පුරුෂින වඩන්න ඕනේ. ඒ කියන්නේ යන්ත්‍ර ආකාර මූලික දේව ආකාරයෙන් මූලිකයේ උගා සංඝ සමාජ කරන සංකල්පනාන සම්පූර්ණයි. ඒ ආකාරයෙන් මූලික දේව මූලිකයේ සත්‍ය සංකල්ප සමාජ කරන සංකල්පනාන සම්පූර්ණයි. ඒවා වෙනවා වඩා තියෙන ධර්මාකාරයෙන් ධර්මකථන කියන මම විශේෂයට සමාජාචාරයේ මේ සම්පූර්ණව ගොඩනගන මේ රටේ තියෙන ආකාරයට මේ සුතන ආකාරයට මේ සම්පූර්ණව ආත්මයන් ජීවන කලේ ආකාරයන් වාකාරදී මොන කරන්නේ ඉස්සරහට ප්‍රතිපාරයක් කරගෙන යනවා. ඉතින් ඒක නිකුත් පිළිපදිනා ආස්ථානයේ ආස්ථානයේ තවත් විදිහකට පිළිපදිනා අපිට ඒකෙන් මොකද ප්‍රතිඵල ගන්නට අපහසු වෙනවා. ඒක තමයි මේ විදිහට අර ආස්ථානයේ දිවාකාරයේ කටයුතු කරනවා. දැනීම දක්වා සංකාරක දේම පරමාර්ථ සංස්කාරය සම්පත්ත සම්මතන නිරේ සම්මත වශයෙන් බලනකොට කියන්නේ මේ විචාර භාවනා කරන නම් අර සංකේත දෙවියන් විමර්ශකයන් ධර්ම හතර අතිනාගේ සත්‍යය පස්මයි සබා ගන්න තෝරන ඊට අමතරව සමාධි සුඛ ගන්න තමයි සංද පාඩ කරන සුත්තේ පාඩ කරන නිරේ විමර්ශක පාඩ කරගෙන මේවා අර ඊළඟට මේ පස්සේ සාවකයේ මුදවා ගන්න මුලින්ම අගට සමතුලිතව කරගන්න ධ්‍යානය කරවා ගැනීම දීප්තිලා ප්‍රතිශීල සිතකින් ඊට අමතරව තවත් ප්‍රතිශාව කරන මානසිකායයන් කියන දුරාපාලය කියන කටයුතු මේක අමතරව තවත් තුන හතරක් කරන්න සිදුවන සංකල්පයෙන් බලනවා කියන්නේ ඒක යථා අදෝපහා සංලතා උද්ඝාත කතාවකෝ යක යම් හේද කොටස් දෙක උදේ යම් හේද කොටස් දෙක මේක ඉස්සර කරන්නේ මතමන් දෙකේ පස්සාපදේ සංයේ විස්තරතා දෝසතා සංයතා සම්පතාදෝ ඉතින් විස්තරේ විස්තරණය කරන උත්තම් පාඨක අතෝ උත්තම් පාඨක යම් අති මතින් කායේ දීතලෝමනසා කියන විස්තර කරන පාඩේ උත්තම් පාඨක මෙන්න එකක් මේ ආදේශක දෙස පතුල් දක්වා මේක මුතුන් දක්වා යම්සා පොතක් තියෙනවා නම් කෙස්සම් මේ ධර්ම සම්මාස්නහරාමි මෙන්න මේ පිළිකුල් කොට එකක් එකක් කරගෙන භාවනා කරනවා සම්පූර්ණ දර්ශනාවතින් දෙකකින් පොදේ මේ යට කොටස් කරන්නේ යම්සේ පිළිකුල් කරනවා කියනවා සමහරවිට උඩකොට එලෙසින්ම අපිට අපිට කියන්න ඕන ඈ ආ එතකොට ශරීරයේ විශේෂම අපි මේ කපන තැන්වල දැකලා තියෙනවා මූලික කපන කොටේ නැත්නම් පිළිස්සම් දුන්නක් කියන්නේ. බඩ හැරෙන කපන කොටේ ඉන්නේ බලන්න. මේ භක්තිවත් ප්‍රඥාත්මේ ජීවිතයට පිළිපෙන්නේ. ඉන්නේ සෑම කොටසම පිළිපෙන්න වශයෙන් තියෙනවා. හරියට ඇතුලේ යන පිළිපෙන්න වශයෙන් තියෙනවාට පිටුපිට පිළිපෙන්න වශයෙන් තියෙනවා. මොකද මේක පිටුපිට වශයෙන් තියෙනවා. මේ විදිහට විදේශ සහ යට පිළිපෙන්න වශයෙන් දක්නා වගේම යටක ඉඳලා පිළිපෙන්න වශයෙන් දක්න්නට ඕන. මේ දැකලා ඊට පස්සේ එක් එක්ක අරමුණු කරගෙන පළවෙනි ධ්‍යානයට කරගන්නවා. ලොම් හරින කරමින් පළවෙනි ධ්‍යානය කරනවා. මේ විදිහට මේ 23 කොටස අතරින් එක එක කොටස අරමුණු කරගෙන ධ්‍යාන 21ක් පුරවනවා. සම්මාර්ථන කරගෙන පතරම කරනවා මාසාරම් කරන සමගම ඒ විදිහට. මේක මේ එක කොටස සාමීපාදක කරන දින කරගන්න ඕනේ. චිත්තේ පාලක කරන, මනසේ පාලක කරන, මනසා පාලක කරන කාණ්ඩ තෝනේ. එතන හතරක් තියෙනවා. ඒ හතර ආකාරයෙන් අර ඥාන චිත්තේ වෙනවා ඥාන චිත්තේ විද්‍යාවක්. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් මස්කේ මස්කේ ආරක්ෂා කරන බලයේ ඥානයට තමයි කාණ්ඩේ පාදක කරන්නේ. චිත්තේ පාදක කරන මස් සම්බන්ධ කරන ධ්‍යාන කරනවා. මේ පාදක ධර්ම මස් පාදක කරනවා. මේ විදිහට කොටස් දෙකක් ලැබුණාම අපිට ඉස්සරහට යනවා. ඒක ඉතාල පහසුයි නේද? බලන්න ලොකුනාට බරපතල දේවල් නෙවෙයි. කලින් ධ්‍යාන ප්‍රකාරයෙන් තමයි මේක බරපතල කාර්යයක් වන්නේ. ඒ නිසාට කටයුතු කිරීම ඉතාල පහසුයි. ඊට පස්සෙව මෙන්න මෙහෙම තව කොටසක් පිළිතුරු භාවනාවක් කරන්නට වෙනවා. මොකද පිළිතුරු භාවනාවේ ඒ ඒ කොටස් මේවා පඨවි ධාතුව, මේවා ආපෝ ධාතුව, මේවා තේජෝ ධාතුව, මේවා වායු ධාතුව කියලා වෙනස් කරනවා. දැන් මාස්කෝලේ තියෙන පදගතිය මුද්දගතිය පඨවි කියන චේතනයේ චේතනය ආපෝ ඒ දෙකකින් තියෙන බාහන ඒ කියන මොකද කරන්නේ මොන තේජල තේජෝ. මේ විදිහට කොටස් හතර වෙන් කරලා මේ එක එක කොටස් අතරින් පඨවි ධාතුව, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියලා. ඒ කියන්නේ ශරීරයේ පිළිබඳ භාවනා කරනවා. මස්වල තියෙන පටවි ගතිය නැත්නම් මේ පඩේ තියෙන පටවි ගතිය අරන් කරන පටවි ගතිය උපදවනවා. මේකේ තමයි අභිපායන කියලා මම කලින් කිව්වේ නෑතන වචනය. නෑ කියවන්නේ මේ අස්ස අභිපායන උපදවා ගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ තමයි. ඒවා තමයි හදන්න කියන්නේ. මේකෙන්දී පටවි ගතිය. දැන් අපි කලින් බාහිර පටවි ආපෝදී දුන්න ගැටය අරගෙන දැන් හරියට තියෙන පටවි ගතිය පටවි අරගෙන පටවි ගතිය පළවෙනි ගාන උපදම සංදේ පාඩක වෙන සිත්තේ පාඩක වෙන දීව පාඩක දීමක් ඊළඟට මේක තියෙන පහතවත් අපි හරි රතු පාට කියන දේවල ඇත්ත අනිත් බලන්නේ මේක මාස්වල දේවා. මේ රතු පාට කරන බලන්නේ බෝධිත බෝධිත කියන එකයි. මේ බෝධිත හස්තිය සුදු පාට ශරීරයේ තියෙන පිස්වල සෙන්වල ඒ වගේම ඩස්වල ඒ කොටස් කරන මොනවා කියන්නේ සියයට දක්වන්න දාන්න පුළුවන්. ඊළඟට නිල පිට ලෝණක ඕදා මේ පහපාට තියෙන තේමාව මේ කරන්නේ පිටියේදී ඒ වගේම නේද සම්පූර්ණ තියෙනවා මේවා අරමුණු කරන්නේ මේ පහපාට තියෙන මේකක් සංකල්ප විරේ රෝමන්තම් කියන එක තමයි ඒක අමතරව නිවාස මේ පාඩම අපිට අරන් හොයාගන්න කලින් බැරිලා පස්සේ තේරුම් ගන්න පුළුවන් වුණා මේ සමහර මේ පාඩ ශරීරයේ තියෙන සමහර මේ පාඩ නහර මේ පාඩ නහර උඩට දැනෙනවා ඒවා නැත්නම් ඇහි තියෙන මේ පාඩ අනේ ඒ ඇලෙන පාට තරම් ප්‍රබලම නැහැ. ඒක පරිස්සම් කරන්නේ නැහැ. පාට දෙකක්. මේ නිසා අර නහරවල තියෙන නිපාතෝ නැත්නම් ඇසේ තියෙන නිපාතෝ අරමුණු කරගෙන නියම පතන සුදවා ගන්න ධ්‍යාන උපදවා ගන්න මේ සුදු පහනාකදී එතකොට සුදුකුල් භාවනාවතේ පතරින් පතරින් අරමුණු කරලා ආභෝධීය වායු පතරින් අරමුණු කරලා ධ්‍යාන කරනවා. මේ පිට ලෝහිත හොඳට කරන්නේ ධ්‍යාන කරන්න පුළුවන් මේ සෑම එකක්ම පංචේ පාදක කරගෙන කරන්න ඕනේ. ඉස්සේ පාදක කරගන්න නැහැ. ඉස්සේ පාදක කරලා තියෙන නිසා පාදක කරන්න ඕනේ. ගන්න ඔන්න ඒකත් ප්‍රාණාත්මක වශයෙන් කෙනෙක් උදැසන වශයෙන් කෙනෙක් මත මේක ආදර පරිපක්වයි මොකද මේ විපතේ ඉස්ස අපනියෝ මැදින් සප්පභාසං සම්භාරේති නමස්තුන විවෘතෝන පිටකින් සප්පභාසං සම්භාරේති ප්‍රභාස්තරෝත භාවිතා කරන්නේ මොකද්ද ඒක තමයි බුදුරජාණන් වහන්සේ අදාළන්නේ ඊවානේ ආලෝක සංඥා සුත්තතා හෝති දුවා සංඥා ස්වාමිතා මේ වචන බුදුරජාණන් වහන්සේ ආලෝක සංඥා ගැන ප්‍රබුද්ධ කරලා දුවා සංඥාව ඉතේ සම්පත් කරගන්න මාමියන්ට ආලෝක සංඥා බවට විස්තර කරලා තියෙනවා අනේක තමයි ආලෝක සංඥා බහට කරන්නේ නම් අර පරලෝක අමතරව මුලින්ම පායන කියලා ඔතක ඉඳන් පැතිරී යන බලාගෙන ආලෝකය ආලෝකය කියලා හස්තරෙන් කියනවා. ඊට පස්සේ ඇත්තට පියාගෙන මේ ආලෝකය ආලෝකය ආලෝකය කියලා කියනවා. නැවත ඇරගෙන ඉරේම දිහා බලන ආලෝකය ආලෝකය කියලා කියනවා. මේක කරන සංවාදයයි සංගත උදනක් නැත්නම් දැනගලවන්න. මොකද ඈතට ආලෝකයේ විනිවිද ඇති ආකාරය වෙනම කරන්න පුළුවන්. කරන්න පොඩ්ඩක් නේ. මේ මේ විදිහට ඇත්තට වර්ග ප්‍රයාණක් වර්ග ඇරගෙන ආලෝකයේ දෙස බලාගෙන ආලෝකය ආලෝකයට මේ කරනකොට ඇත්තට ප්‍රයාණකට පසු හිතට දේවා ඇත්තට ඇදගෙන සිටියා වගේම මේ ආලෝකයේ මේ විදිහට පැතිරියට ආකාරය. මේක පැහැදිලි කාලේ කියාට පස්සේ ඇස් දෙක පියාගෙන හරි ඇස් දෙක ඇරගෙන හරි කලුවේ ඉඳගෙන ආලෝක සංඥාව මෙහෙ කරනකොට අර දවල් කාලේ දක්වනවා කියනවා වගේ තේරෙනවා. ඒක හොඳට තේරෙනවා. මේක තාම වැඩක් භාවනාවක් මේ ආලෝක සංඥා භාවනාවක්. එන්න මේ විදිහට විදිහට හොඳට ආලෝකය දෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න එක. අන්න ඉන්දියාවේ දීපාවකක් කරන්න සිටින ආලෝකයේ මත එක පතුරවා ගන්න අපි කතන ගන්න කරාට එන්නේ ඒ වගේ අපසන්ද පිටින් නැත්නම් තනිකරව සම්බන්ධ කරලා මේ ආලෝක මත එක පතුරවා ගන්න. හිත පතුරවා ගන්න සිතයි ආලෝකයේ එකතු කරනවා. සිතයි ආලෝකයේ එකක් වශයෙන් මුලට ඒකම එකක් බවට පතුරවා. ඊට පස්ව අර ආලෝකයේ සිට දෙන්නේ කරනවා. මේ වේලාවට පසුව ඔහුට ආලෝක සංඥාවකදී නැණන් පීඩනවා ඕනෑම වෙලාවක ආලෝක ගැන සිහිපත් කරපු විදිහටම අර ආලෝකයේ ඉවේදී පැතිරියට ආකාරයේදී දැන් පාඩක් වටිනා වුණත් බෑමක් බෑ දුලමක් ගන්නපන්වරුණා එහෙමයි එතකොට අපිට අර අන්ධකාරයේ කියන දේවල් තමයි බලන්නට පුළුවන් සත්‍යය වෙනවා ඒක තුනේ මෙන්න ආලෝක සංඥාවක් සූදු කරනවා මෙන්න මේක කරලා දෙන ආකාරය. මම තමයි මේ පටහන්ගේ වදන ආකාරයෙන් පාඩම් වදනාකාරයෙන් ප්‍රකාශ කළේ මේ දක්වා ප්‍රකාශ කළේ මානසික විද්‍යාවේ විමර්ශනා භාගයට කරන මානසික සුදා ගන්න විශේෂයෙන් පටන්වාදී කටයුතු අත්හරින්න කරමින් එවැනික මේ සංකාරී ධර්ම හතරින් හත පබ්බකාරී පස්සන් පස්සන් පිටින් සිතාය. තුන්වෙනික ඒ ධ්‍යානයේ තියෙන මනසට පසු ධ්‍යානයට පසු අවස්ථාව දක්වාම සිත පරිවර්තනයේ කොයි විදිහට කොයි විදිහට මේ පරිවර්තනයක් වෙනවා. ඒ වගේම අද සිට මොනද මොනද අදටත් මෙන්න කටයුතු කරන්නේ. ඊළඟ එක තමයි අපි කතා කළේ පාත්‍රි කාලේ යන්තේ දෙලා කාලේ කොහොමද කටයුතු කරන්නේ. ඊට අමතරව පස්වෙනි කාරණාව තමයි මේ සිතේ භාවනාව හරියට වඩන තේක කොටසක් වෙන ධ්‍යාන සෑම කමක ගන්න මූල පීඨාදී කටියක් පදවිවාදී කටියක් මේ සුවාදන්නේ මේ කාමතරව ගන්න හස්තයේ වශයෙන් ආනත සංඥා කරනවා. මේ නියම කරලා පස්ව තව වැඩ කටයුතු සලස් කරන්න කියලා. මොකද මායන්තේ ඉච්ඡේ සමාදාති ඉස්සම්පි කාර්ය සමාදාති මේ කොටස දෙවි මොනියන් ප්‍රතිපාදනය කරනවා. ඒ කියන්නේ විමානසික සබදවාගත්තාට පසු විමානසික සමාධිය උතුමින් ඇතිවෙන ප්‍රතිකාරය ඒ විමානසික ඇතුළත කය පස්සන. ඒ වගේම අර විමානසික උතුමින් කියන විමානසික කය ඇතුළත පස්සන. මේදී අපි ගැඹුරු සමාධිමත් කරගන්න තියෙන ඉතාමත්ම කෙනෙක් පස්සයක්. මේ අත්‍යක කොයි දෙන්නේ මේ නිසා ඒ අනුමතන ඇති. මේ ධර්මයේ තියෙන ආකාරයෙන් කරන ආයන් කිසිේ සමාදාසී සික්ඛා විකාරය සමාදාන. යානික කය ඇතුළත ගන්න කය ධ්‍යාන පිටට ගන්න. දෙක මාගේ මාර්ගයට ගන්න. ඒවා වරක් නෙවෙයි. දෙවරක් සමාන භාවයක් නෙමෙයි. මේ දහස් කරක් වර්ණ කරන්න ඕනේ. ඒක පෙන්වා ගන්න කරන්න ඕනේ. බකී භාවයක් කරන්න ඕනේ. මේ කලාවට පසුව කොහොමද කරන්නේ කියන එක ගැන තමයි සංකල්පයෙන් නූපන්කත ධර්මයන් කියන මොකද උපසන්නන්ත ලබසන්නන්ත ආයේ උපසමස්කාරයේදී මේකත් එක්කයි කරන්නේ උපසන්නා ලබසන්නා කයයට බස්සල ජීවත් වෙන මේකේ කයතෝ එක්කම සංකේවා කියන කොහොමද පතරේ විද්‍යානයට කමලාකාරීන් පාඩක කරනවා සමාන ඊට පෙර භාවනා කරනගෙන ප්‍රථමයෙන් අධිෂ්ඨාන කරනවා මට මේ හතරෙන් ධ්‍යානයේ තියෙන සුඛ සංඥාව රස සංඥාව ඇස් තුළ නැත්නම් කය සමාවල තුළ නැත්නම් කය බාහිර තුළ මෙතන පාවතින පවතිනවා කියලා ධ්‍යානයට සමාදිනවා. ඉතින් සුඛ සංඥාව සහ සුඛ සංඥා කියන්නේ මේ කය සහ හිත සුඛයෙන් පිරී යන කප්පේ. ඒක අපට තේරෙනවා. අන්න ඒ සුඛ සංඥා. ධම්ම සංඥා කියන්නේ කය සුඛ දුරුම් දෙයක් තමයි බාරක් නැති සාපස්සද්ධිපත්යෙන් පවතින ස්වභාවය. මේ දෙකම අපි අත්දැකීම අත්දැකීමට පුළුවන් අර අදිස්ථාන කරපු කාර්යය කියලා දෙනවා. අන්න ඉදිරියේ කරන්න ඕන උපසන්නාව බව සංඥාව විදිනේ කියනවා කියලා හිතාගෙන ඒ උපසන්නාව බව සංඥාව කය ඇතුළට ගන්නවා. ඊට පස්සේ කය ඉදිරියෙන් තියෙන උපසන්නාව සහ බව සංඥාව ඇතුළට පස්සන මෙන්න මේ විදිහට හරියට කරනකොට ඔබට පුළුවන් අනේක මේක නිසින්දම් පස්සෙන් බොහෝ පස්සානම් පස්සානම් සියලුකෝ මේක සියලුකෝ සියලුකෝ පස්සපදාන අනිවාර්ය විදිහට තමයි බවිදක් නෝ ඕන දෙයක් සාමාන්‍ය පොඩි දෙයක් මම හිතන්නේ ඒක කරන්නට නම් මේකේ හොඳට වශී කරලා වශී කරලා වශී කරලා හතර විඥාය සමාධිය ඒ නැතිකල ඊට පස්ව අධිෂ්ඨාන කරන කරන්න ඕනේ උදාහරණ කිව්වොත් පෙර භවයේ තියෙනවා අනිත්‍යය ඉස්පස්ස නැවතමත් විඥාය සමාධිය ඒ නැතිකල නැමකට කොට පෙර භවයේ තියෙනවා අපි හිතන කෙනෙකුගේ හිත බලන්න ඕනේ කියලා. අර විදිහට වශී භාවයට පත් කරගත්තා විට අපේ ධ්‍යාන ඇති කරගන්න. ඇති කරගෙන අත්ස්ථානයක් කරන මොහොතේ ඉක්මනට වෙනවා. ඊට පස්සේ නැවත හතරේ ධ්‍යානෙට සමවදින ඉන්නේ. එදිට ගමන්න ඒ අනිත්‍යකන හිතන විට සමාගයේ සිටුවිල්ලක් තියෙන සමාගයේ සිටුකුලක් මතුවේ. ඒක තමයි. මේක නම් වෙලාවක් යන දෙයක් නෙවෙයි ඒක තුනේ අපේ ගාන සම්බන්ධ පුළුවන් අද අනිත්‍යම ගන්න පුළුවන් අය පතන ගාන සම්බන්ධ පුළුවන් අපේ ප්‍රකට දෙකේ මනස අනිත්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් යම් කෙනෙක් සුසුළු ඉන්දරක් වෙන දෙයක් නොවන්න අවශ්‍ය නම් ඕනෙකින් ප්‍රයෝජනේ ඒකෝ පසුන සමවතන අත්විඳිනවා නැතිනම් ආධිෂ්ඨාන කරන මේ සම්මන දෙන්න ප්‍රමාණය ලැබේවා ඊට පස්සේ අධිෂ්ඨාන කරපුවාට පස්සේ අරතේ ගොස්නේ අධිෂ්ඨාන කරගෙන ඒ ඉන්දර ඒ වගේ මේ දැකේ සාන්ති අවශ්‍ය ධ්‍යානෙට සමාදිනට අපි දක්වන්න ඕනේ මේක කළාට පස්සේ අපි සම්මත වශයෙන් මේ පාඩ භාවනාව කළා අරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ ඉන්න ගයිදන් ප්‍රසාදේ මාකට දැනන්නේ හොලවල සම්පූර්ණ බයද. ඒ වගේම විදානාස ප්‍රසාදේ මම දාපතින් කට්ට දෙක තුනක බෙදෙන එක ඒකත් මාකට දැනෙන්නේ. ඕල් බලන්න. ඊට ප්‍රධානමත් දේශනා කරන කතන්නකෝ වික්කේ උපාදාන පරිත්‍ත භෞතිකවත් මුක්ඛල්ලාමෝ වික්කෝ ඒක මෛත්‍රිකෝ හෝති යම මහාන කවල මේ විකපා ධර්ම හතර කන්නේ මුක්ඛල්ලාන මහාන්තු උපත භෞතිකා කරා හොඳට ප්‍රතිච කළා ඒකයි මම මෛත්‍රිකෝ යම මහාන කවල ඒක මෛත්‍රිකෝ මහාන කවල නේද පරිත්‍ත ප්‍රධානමත් දේශනා කරන මහණෙනි මේ ආනන්දහන්තන් විශේෂයෙන්ම කරේ මම මේ උපකාර ධර්මහතර නැගෙන ප්‍රගුණ කළා. ඒක නිසා මට ඕන නම් අයිතියක් හරි සංකේත ටිකක් විකාර කරන්න පුළුවන්. අයිතිය කියන්නේ මේ පරමාර්ථ දීපේ අයිතික උපකාරය. ඒකෝට මේ විදිහට මේ උපකාර භාව දාපින්න පුදින් තමයි දාර්ශනික මේ මානසික ප්‍රහාර මානසිකාරය කරනවා නම් ඒක ලැබෙන්නේ දැන් ලබන අනාගතේ ලබන. එන නිසා මේ භාවනා සම්පූර්ණයෙන්ම දැනෙනකොට මෙලෙස බුදුදහමෙන් උපදෙස් දීලා තියෙන්නේ. මේ විසුද්ධි මාර්ගයෙන් පොත්වල නිකන් ලක්ෂපට බහුලක වගේ කරන කෙනා කිසි කෙනෙක් ඒවා ගන්න කිසි මාධ්‍යකම ලැබලා නැහැ. ඒ නිසා මේ දේශනාව පිටරම බලාපොරොත්තු වෙන්නේ දෙනෙක් මේ ප්‍රතිස්ථානය කරන්න පුළුවන්. මේ ඇයට ප්‍රකාශ කිරීමට අනාගතයේ දවසක මේ දේශනාව අහලා කවදාවත් හෝ මේ යෝජනා කරන මේ වැලඳීගේ ධර්ම මතේ වශයෙන් අදහස කෙරෙන මේ දේශනා කරේ. මේ ඉතිපාදයන් අතරේ එක්තරා වාක්‍යයක් තියෙන ප්‍රතිපත්තකට සංකීර්ණයක්. දැන් තමයි දැන් මේ මොහොත මේ භූමියේ එන්නට උත්සාහ කරලා මේ බලවත් ආවපත් කොච්චර උත්සාහ කළාද දැන් එන්න ඒක සංකීර්ණයක්. මොනවා නම් ඉතිපාද ධර්ම අතරේ සංකීර්ණයක් කියන්නේ. ඒ සංසිඳනට පස්සේ මොහොත කවදාත් ඒ ඉස්පාත් පාදක කරන ඒ කිනාට හට ගන්න බැහැ. නැත්නම් එදාට පුරාතන මහත්යලා ඔක්කොම මේ ධර්ම මම ඇත්තටමකට පෙරෙන්නේ සාමාන්‍ය මොනවත් ඉන්නේ නැති අය. ඒ ඔක්කොම උපකාර ධර්ම භාවිතා කරලා මහාචික මහා භාවයෙන් කියනවා. ඒක කරන්නේ දැන් මොකද? පටිච්චසමුප්පාදයට පස්සේ නම් මේ සියලුම සංසිඳන සතර සතපට්ඨාන ධර්මයන් සංසිඳන විපාක ධර්මයන් සංසිඳන මේ වෙනකම් සම්පදාන ධර්මයන් සංසිඳන දෙක්යන් ධර්ම ආර්යසංග මාර්ග ධර්මයි. සීලය සමාධිය ප්‍රඥාය විමුක්ති විඥාන ධර්ම මේ ඔක්කොම සංසිඳන නිකමෙන් කරනවා. ඒකට සීලවත් කරන්නේ කිසිවකට බැහැ. ඒ සංසිඳන ධර්මයෙන් ඒක අපි මේ සංසිඳන කෙනෙකුට දැකෙන විස්තරයෙන් මේ කලේතු ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ මේ සමාජයෙන් බලනවා. දැන් විදර්ශනාවකින් මේ උපාසනාව කරනවා. මේක දෙකක් දෙයක්. විදර්ශනාවකින් භාවනා කිරීම තුළින් තමයි මේ ජීවිතයේදී මේ ජීවිතයේ මේ ජීවිතයේදීම අද ජීවිතයෙන් පඤ්ඤාවෙන් විශේෂයෙන් සම්මතය අපකට සම්බන්ධ ජීවිතයේ පඤ්ඤාවෙන් ජීවිතයෙන් අපට යනවා නම් තියෙනවා. නැත්නම් අනාගතයට සම්බන්ධ කරගන්න පුළුවන් ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ අර බාහිර වශයෙන් පටන් ආපෝ දිනුවාදී කටන වලින් ගමන් කරලා යන්නේ. ඉතින් මේ හැකලින් මොනෝ ආනාපාන භාවනාව තුළින් හෝ දහස් සංස්කාර භාවනාවෙන් හෝ සීකල් භාවනාව තුළින් හෝ මේ ධ්‍යාන ස්වරය. දැන් මේ විදර්ශනා භාවනා හේතු ආකාර පහක් තියෙනවා. සමත බුද්ධාගම විදර්ශනාවක් කියන එකෙන් සමතේ කරලා එක්පස් විදර්ශනා කරනවා. විදර්ශනා සම්බන්ධන සම්බන්ධන භාවයේ විදර්ශනා කළ දීපපත් සම්පූර්ණතාව කියනවා. ඊට පස්සේ කියන සුත්ක දර්ශන භාවනා කරන අනිකම විදර්ශනා භාවනා තමයි. මොමෙක් කියන යුගනත් භාවනා කරන අමතක විදර්ශනා දෙකෙන් එක කියලා භාවනා කරනවා. මේ භාවනා කරන ඉච්ඡාදීපත් භාවනා කරනවා. ඒක සම්පූර්ණ විපස්සනා භාවනා කියන්නේ ඒක හරිනේ. මොකද සමතේ පාදක වෙන උපස්මාර කරන කෙනා සංදේ පාදක වෙන, චිත්තේ පාදක වෙන, ඉන්ද්‍රිය මනස පාදක වෙන, ඒ ධ්‍යානයක බල ඒවා නම් ඒවා විපස්සනා කරන්නේ. මොකක් කර කෙනකින් ධ්‍යානය කරනවා නෙමෙයි කියන්නේ නෙවෙයි සංදේ පාදක කරන ටිකක් ඉන්ද්‍රිය මනස පාදක වෙන ධ්‍යාන උපදවා ගන්න ඕනේ. එතකොට තමයි අභිඥා සහිත රහත් වෙන්න පුළුවන්. එතකොට තමයි ත්‍රිවිධ පහළ ගන්න. ඊළඟ අනාගතයේ බහලදා කරපු අයට පමණ මතු අනාගතයේ මතු බුද්ධ ශාසනය කියෝ මහේ මහානුභාව සම්පන්න රහතකව ලබන්න ගන්න නැත්නම් නිකම්ම දහස් බවක් විතරයි තිබෙන්නේ කිසි කෙනෙකුට තේරුණානද නැහැ අර අතු නැති කුණු නඩවල ඉතිදෙන්නම දැන ඈත ගෙනකොත් සම්පන්නද ඒ සත්‍ය එම නිසා අපි අර කලින් සමත වශයෙන් ගැදියන්නේ අපි දේශනා කරන ඒ කරන මානසික ධර්ම සාකච්ඡා වගේ ඒ එක එක කොටසක් කොටසක් අරගෙන සංදේ සිත්තේ දීර්ඝ විමන්තාව පාදක කරන එක එකක් වෙන ධ්‍යාන සිත් කරනවා. කොට එතන ධ්‍යාන සිත් පිළිච්චයක්. ඊට අමතරව මේ කමේ තියෙන පටලියා කෝපිකෝ වාය කොටස් කරනවා කරගන්නේ. නීල පිළික ලෝහිත ඕදාස් කරනවා කරන භාවනා කරන නිමිති අපට අභිපාදන විමර්ශනයෙන් පස්සෙන් උත්තර කරගන්න පුළුවන් වෙන ඒ දේශනාවට දෙන්නත් කරනවා. එතකොට මේ විදිහට විමානිකක් තිබුණා රස්සාවට පසුව සෝ යදීව තත්ත්වෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංස්කාරගතං විඥානගතං ඒ ධර්මෝ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ බන්ධතෝ සමිතවරතෝ ආවාසෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ සමන පාසති අර විදිහට සංකේ පාඩක කරන හෝ ඉස්සේ දීන විහාස පාඩක කරන පළවෙනි ධ්‍යාන උදාහරණයෙන් ලබා ගන්නා ඕ සෝ යදීව හෝති ධ්‍යාන මට්ටමේ කිසිම ඒ කියන රූපගතං වේදනාගතං සංඥාගතං සංස්කාරගතං විඥානගතං රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධය ඇතුළේ ධර්ම අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්මතෝ සංයතෝ සමුපස්සති අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් බලන අරතෝ කලෝකතෝ පරමයෙන් කලෝක වශයෙන් මෙතන කෙලස්සාකාරයක් විස්තර කරලා තියෙනවා මේ විදිහට භාවිතා කරන විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ මෙහිදී ඇතිකර ගත යුත්තේ විමර්ශනාපාදක සමාධිය මේ මනසාව ඥානයේ ඇතිවෙන ප්‍රතිපද දැනෙන සමාධියක් කරගන්න මේක කල මේ මනසාව සමාධිය පවතිනවට අධිෂ්ඨාන කරන ඊට පසුව මේ කියන රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී වශයෙන් එකලස් ආකාරයෙන් නැවත නැවත නැවත නැවත මෙහි කරන මේවා විස්තර කරන්න වේලාවක් නැහැ ඊට පසුව සෝතේ ධම්මේ කුත්තම් වඩ පරිවාදයේදී මේ සංසත් සම්පදානයන් මේ පිට ඈත් කරනවා ඒ ධර්මයේ සිත්තම් කටවාගෙන තවන්න වෙන ඒ ධර්ම පහෙන් සිට ඈත් කරගෙන සංකප්ප සම්මියට ඈත් කරගෙන අනසායනක් වගේ සංසම්හරදී ඒ සංසම්පන්නේ සම්පණී සංයතන සත් සංඛාන්තෝ සම්බෝධන පදන සම්බෝ සම්මතෝ විරාමනේ දෝපාන අර සංකප්ප සම්මේ අනිකාදී වශයෙන් විමසලා ඒ මුදට අවබෝධනාට පසු ඒ සංකප්පන්නේ පිට ඈත් කරලා ඊට පසු අමතාය ධාතුවට සම්මත සංහාරී නිවන් දෙකට පස්නා කරවල සෝපත්තට වාසනාන කරන ප්‍රඥාදී ඔහු අන්න නිවිදගෙන සියලු මාත්‍රා කරන සයිකල පහත් වෙන ලෝකී ආකාරයෙන් පාතනාදී ආශ්‍රය කරන දෙවනාන මේ මේක කරනවා කියන සායත ධර්මයන් කියන්නේ අපි පිළිගන්නවා අනිත්‍යයන් ඕරණාගෙන සංයෝජනන පරික්ෂා ඕපපාදකෝ හෝති සත්‍යපරිභාය අනාවත ධම්මෝ සත්මා ලෝක අනාගාමී පච්චේ පස්ස රක්ෂා වාසේ උපදිනා නැවත මේ ලෝකයේ මොන ආකාරය එතකොට මෙහිදී අපි කියන්නේ ප්‍රශ්නාවතේ එතකොට මම කියන්නේ විදර්ශනා වශයෙන් භාවනා කරනවා නම් ඊමස්සාව පාදක කරගෙන ධ්‍යාන ටිකක් උපදවාගෙන ඊට පස්ව ඒ ධ්‍යානයේ සිටීම දීම ඒ ධ්‍යානයේ ඇති අවස්ථාවේදී පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසන ඊට පස්ව ඒ පංචස්කන්ධ ලෝකයේ සිටින ඈත් කරලා නිවන පැත්තට යොමු කරන්නට ඕන. මේකී අරූපාවච ධ්‍යානය රූපලකන් කියන කතාවන් කරපුවා නෑ. ඒක දෙකේම කියන්නේ නිසා. ඒ වගේම මේ සංඥා ආසන්නයන් අතරින් ධ්‍යානයේ නම් උදාහරණ කිසිම කිසි කියන්නේ මේකෙන්නේ ඒ නැති කියන බව දැනගන්න අපි දැනගන්න කතාවක් කියනවා ඒක උත්තරේ. සාමාන්‍යයෙන් අත්දැකීමකට තියෙන එකක් දැක්කේ. මේකෙන්වත් අය දැන් බොහෝ කාලයක් තිස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍යවාදී වශයෙන් හොඳට නිසා භවනා කළා. ඉන්නේ ප්‍රතිපදකන ආකාරයෙන් අනිත්‍යතාවය ලක්ෂණය මත කරමින් මත කරමින් භවනා කළා. පස්සම්පස්නා භාවනාව නිමින් වශයෙන් භාවනා කරලා. විරාගානුපස්නා, නිරෝධානුපස්නා ආදී. ඊට අමතරව අනිත්‍යානුපස්නාව වලින් නිවනපස්නාවට වැඩෙන ආකාරයෙන් භාවනා කරලා, දුක්ඛානුපස්නාවෙන් අනාත්මානුපස්නාව වලින් නිවනපස්නාවට වැඩෙන ආකාරයෙන් භාවනා කරලා. මේ තුන් අතර මේ ආකාරයෙන් හරියට භාවනාව නිදක්වා තිබෙනවා. අද බුදේ ගානනවා කියලාදාල අනිත්‍යෝ දුක්ඛෝ රෝගෝ ගන්නතෝ කල්පෝ ආදී වශයෙන් දැක්වූ සියලුම කරුණු මේ ඇගේ සම්සාරතෝ දැන් දැක තියෙනකොට මේ පංචස් සංගය අනිත්‍ය වශයෙන් වැටෙන්න තියෙන නිසා දුක්ඛ වශයෙන් වැටෙන්න තියෙනවා රූපයක් වශයෙන් බදුවක් වශයෙන් උලක් වශයෙන් පලෝකතරණයක් කැදී යන ධර්මයක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් මේවාදී මොනක් සංකාරයෙන්ද වැටෙන්නේ කියනකොට මොකද අපි මේ දක්වා අනිත්‍යම් පස්නා ගැටුවා දුක්ඛම් පස්නා ගැටුවා අනාත්මම් පස්නා ගැටුවා සත්‍යම් පස්නා කාරණා මතක කරගත්තා. ඒකයි අනිපාදක සකසාගත්තා. ඒ නිසා මා කල්පනා කළා අද පස්සේ තුනට